අපිට ප්‍රතිඵලයක් විදිහට අපි දැනගෙන කරන්න ඕන කාරණා තුනයි තියෙන්නේ. ඒක අමතක කරන්න එපා. මොකක්ද මේ අපිට කියන්නේ බුදුහාමුදුරුවෝ සබ්බපපස් අකරණම් වෙන්න, කුසලස්ස උපසම්පදා වෙන්න, ඊට පස්සේ සචිත්ත පරිණෝතපණම් වෙන්න. වරදවා තේරුම් ගන්න බෑ. සබ්බපපස් අකරණම් වුණ හැටියක සචිත්ත පරිණෝතපණම් වෙන්න කියන්නේ. හොඳටම මතක තියාගන්න. පළමුව වෙන්න වෙන්න ඕනේ මොකද්ද? සබ්බපාපස්සා කරනවා. දැන් ඒක පැහැදිලිද අපි කරන භාවනාවේ මෙන්න මෙහෙමයි මේක වෙන්නේ කියලා. ඕක වෙනස් කරන්න එපා කවුරු හරි කිව්වට. තේරුණා නේද? ඕක ස්ථිර කරගන්න. මේක තමයි අපි කරන්න දිගට. තව කවුරුවත් කිව්වට මම කිලි ගන්න නැහැ කියන්නේ ස්ථාවරණයෙන් ඉස්සරහට යනවා. ඊට පස්සේ කුසලත් උපසම්පදා කියන්නේ එක ධර්මානුකූලව තේරුම් ගන්න නීවරණ යටපත් වීමයි. නීවරණ යටපත් වුණාම මනසක හැටි අපි දන්නේ. ඒක වෙනම කතාවක්. ඒක අපිට තේරෙන්නේ නැති වෙන්න පුළුවන්. නමුත් ශාස්ත්‍රීය මට්ටමින් ඉගෙන ගන්න වෙනවා කුසල සුඛ සම්පදා කියන්නේ නීවරණ යටපත් වෙච්ච මනසයි කියන එකයි. දැන් ඕගොල්ලන්ට ආසද නීවරණ යටපත් වෙච්ච මනසක මොන වගේ ස්වરૂපයක්ද තියෙන්නේ කියලා දැනගන්න. කැමතියි. භාවනා කරන්නේ නැතුව කැමති අපි කැමති නේද? නමුත් ලැබුණොත් ඒක මොහොතයි. අන්න එහෙම එකක් තමයි නිවර්ණයටපත් වුණා. දැන් ඕකට ආසන්න මනසක් ඔයගොල්ලන්ට හැමදාම ලැබෙනවා. නිවර්ණයටපත් වෙච්ච මනසක ස්වરૂපය එක නිවර්ණයක් තියෙන මනසක ස්වરૂපය තමයි ඔයගොල්ලන්ගේ හැමදාම පියවි තත්ත්වයේ නිින්දට යනකොට පියවි තත්ත්වය කැඩිලා අර ඔල්මාද වෙලා වගේ නිින්දට යන හරියට තේරෙන්නේ නැති නිින්ද ගිහිල්ලක් නැති තේරෙන්නේ නැති තැනක තියෙන එක නීවරණය. ඒ තීන මිද්දේ. හොඳ එක නීවරණයක් තියෙනකොට. ඔකත් අහක් වුණා මොන වගේ වෙන්නද? අර ඔල්මාදේ විතරක් පහක් වේ. අනිත් කිසි දැනුමක් නෑ. දැනුමක් කියන්නේ කාමච්ඡන්දේ තියෙනකොට තමයි දැන් අපිට කාමච්ඡන්දේ තිබුණා මොනවට හරි කැමැත්තක් තියෙනවා. ව්‍යාපාදේ තියෙනවනම් අකමැත්තක් වෙනවා. තේරුණා නේද? දැන් ඔයගොල්ලන්ට රිදෙනකොට ඒ ඒ ඉරියව්වේ ඉන්න අකමැති වෙනවා. එහෙම වෙන්නේ නැද්ද? දැන් රිදෙනකොට ඉන්න කැමති කවුරු හරි ඉන්නවද මෙතන? නෑ එහෙනම් ඒ අදහස ඒ ගුණය ආවේ ව්‍යාපාදයෙන් නිවන. තේරුණානේ? දැන් නිවර්ණයේ තියෙනවා. අගොල්ලන්ගේ ඉරියව් වල අකමැති ඉරියව්වක රිදෙන ඉරියව්වක ඉන්න බෑ. අකමැති. ඔය අකමැති ගුණය ආවේ කොහෙන්ද? ව්‍යාපාදයෙන් නිවන. තේරුණානේ? දැන් ඒ වුණාට අපිට එක කකුල නමාගෙන ඉන්න එකෙන් රිදෙනවා ඒකට අකමැති කකුල දිගෑරියොත් හොඳයි කියලා තීරණය කරන්න ඇති කවුද? ව්‍යාපාදයට බෑනේ ඒක කරන්න. කකුල නමාගෙන ඉන්නකොට රිදෙනවා. එතකොට ඒකට අකමැති බව එයා ගන්නවා. දිගෑරියොත් හොඳයි කියලා තීරණය කරන්න අවුද? කාමච්ඡ. කැමැත්ත කියන්නේ කාම ලෝකයේ දෙයකට මොනවට හරි කැමති වෙනවනම් එතන තියෙන්නේ කාමච්ඡ. කාමලෝකේ යම් කිසි දෙයකට අකමැති වෙනවනම් එතන තියෙන ව්‍යාප්තිය. කාමලෝකයේ යම් කිසි අරමුණකට ඇසෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් මනසෙන් එන අරමුණකට නොසන්සුන් වෙනවා නම් එතන තියෙන්නේ උද්දච්ච කුච්චය. කාමලෝකයේ අරමුණකට සැක හිතනවා නම් එතන තියෙන්නේ විචිකිච්ඡ. දැන් ඔයගොල්ලන්ට අර නිින්ද යන්න ඔන්න මෙන්න වෙලා තියෙද්දි භාවනා කරනකොට ඔක හොඳටම තේරෙනවා. තීන විද්‍ය විතරක් තන වෙනකොට ඔයගොල්ලන්ට දැන් අරමුණු වෙන්නේ කොහෙන්ද බුදුහාමුදුරෝ දීලා තියෙන උපක්‍රමයන්. ඔයගොල්ලෝ දැන් භාවනාවක් භාවනාවක් කරනවා. භාවනාවක් නැති වුණත් අපිට සත්‍යයක් විදිහට ජීවත් වෙනකොට මේ වෙලාව ගත්තා. අස්කන්නාස දිව කය මන කියන ආයතන තුنين අරමුණු එනවා. එහෙනම් එක ආයතනයකින් එන එක ඉන්ද්‍රියකින් එන ඇසෙන් එන අරමුණක් ගානේ ඕන්නම් කාමච්ඡන්දය ඇති කර හැකි ඕන්නම් ව්‍යාපාදය ඇති කර හැකි. තේරුණා නේද? තවත් ඕනනම් අපිට උද්දච්ච කුක්කුච්ච ඇති කර හැකි විචිකිච්ඡාවක් ඇති කර හැකි. එහෙම ඇසෙන් ඇති කර හැකි ඇසට පේන ඕනම දෙයක. දැන් අපි ඇති කරා. තේරුණානේ? ඇති කරන්නේ මොනවද? ඔය ඔය පහෙන් හතරෙන් එකක් නිදිමත හැත්. නිදිමත ඇති කරන්නේ නැහැ දැන් තීන විද්‍ය ඇති කරන්නේ නැහැ කිසිම අරමුණක්. තීන විද්‍ය ඇති කරොත් අපි නිදි කිරා වැටෙන ගැටියට එනවා. ඔයගොල්ලෝ ප්‍රകൃතියෙන් ඉන්නේ එහෙනම් තීන විද්‍ය නැහැ අනිත් හතරෙන් එකක් තියෙනවා අනිවාර්යයෙන්. ඒක අරමුණෙන් අරමුණට වෙනස් වෙවිත් යනවා. දැන් ඔහම තමයි නීවරණ කියන්නේ. ඒ මන්නේ නැතුව අපි ළඟ නැති අනාගතේ හැදෙන එකක් නෙමෙයි. මේ මොහොතේ තියෙන්නේ. ඕක තියෙන්න පටන් ගන්න කොයි වෙලේද ඔයගොල්ලන්ගේ අද උදේ හැරිලා. ඔයගොල්ලන්ගේ ඒ නිවන්න පහම නෑ නින්දට ගියාට. නින්දා ගන්න නින්ද ගිහිල්ලා කියන්නේ අපි නිවන්න පහම නෑ ක්‍රියාකාරී නෑ. ඕන වෙලාවක හැරලා ඉන්නවද මේ පහෙන් එකක් හරි නේද? තේරුණාද? එකකට එකයි වැඩ කරන්නේ. කාමච්ඡන්දේ තියෙන තැන ව්‍යාපාදේ නැහැ. ව්‍යාපාදේ තියෙන තැන කාමච්ඡන්දේ නැහැ. මේගොල්ලන්ගේ ගැටුමක් ඇති වෙන්නේ නැහැ ඔයගොල්ලෝ. එක අරමුණකට කාමච්ඡන්දේ හැදුනොත් ඒක ඒ අරමුණට කවදාවත් ව්‍යාපාදේ ඇති වෙන්නේ නැහැ. ඒ කියන්නේ හොඳ දෙයක් එවල නරක වෙන්නේ. එහෙම ආව අපිට මේ සංසාරේ හදාගෙන යන්න බෑ. මේ ධර්මයේ හිම වැඩ කරන්නේ. ඒ මොහොතේ ඇතිවෙච්ච අරමුණට හොඳ වුණොත් ඒ අරමුණ කවදාවත් ඒ මොහොතේම නරක වෙන්නේ නැහැ. හැබැයි පස්සේ මොහොතක නරක වෙන්න පුළුවන්. තේරුණානේ? අද කැමැත්ත තියෙන අරමුණක් හෙට අකමැත්ත වෙන්න පුළුවන් ඒ අරමුණ. ඒකේ ප්‍රශ්නයක් නැහැ. මේකේ නීතියක් අනුව රීතියක් අනුව ඒගොල්ලෝ වැඩ කරන්නේ. කාමච්ඡන්දයේ ඉදිච්ච අරමුණකට ව්‍යාපාදයේ යෙදෙන්නෙම නැහැ. තේරුණාද? එහෙනම් ව්‍යාපාදයට යෙදෙන්න බලය තියෙන්නේ බලය ලැබෙන්නේ කාමච්ඡන්දයට ඔව් අහු වුණ නැති අරමුණකට විතරයි. ඒ කියන්නේ කාමච්ඡන්දය යෙදුණ නැත්නම් ව්‍යාපාද. මේ දෙක එකට යෙදෙන්නේ නැහැ එක අරමුණක. මේ දෙන්නම නැත්නම් තමයි උද්දච්ච කුක්කුච්චයට හෝ විචිකිච්ඡාවකට යෙදෙන්න පුළුවන්. කාමච්ඡන්දය යෙදිච්ච අරමුණක උද්දච්ච කුක්කුච්චයක් නැහැ සැකයක් නැහැ. ව්‍යාපාදයේදී චිත අරමුණක සැකයක් නෑ. නොසන්සුන් භාවයක් නෑ. තේරුණානේ? එහෙනම් සැකයයි නොසන්සුන් භාවයයි කියන මේ දෙකේ දෙන්න පුළුවන් කාමච්ඡන්දේ අරමුණක කාමච්ඡන්දයක් නැති ව්‍යාපාදයක් නැති අරමුණක. දැන් ඕගොල්ලන්ට තේරෙනවා ඉතින් බුදුහාමුදුරුවෝ කොහෙද ඔයගොල්ලෝ කියන්නේ කියලා. බුදුහාමුදුරුවෝ දැකලා තියෙනවා මේ ආස්වාසේ පාස්වාසේ ගැන අරමුණු කරනකොට මේ මේ කියන්නේ අරමුණ. තේරුණා නේද? මේ අරමුණ ලෝකයේ තියෙන අනික් අරමුණු වගේ නෙවෙයි දැන් හදාගත්ත එක. අපිට ඕන එකක් නෙවෙයි බුදුහාමුදුරන්ට ඕන එක. දැන් ඔයගොල්ලෝ පුරුදු වෙනවා ඒ ඕන අරමුණට විතරක් කොටු වෙන්න. තේරුණා නේද? ඒ වෙනුවෙන් ඔයගොල්ලෝ දැන් වෙනකොට හුඟා ජාති කටුවා. එකක් තමයි ඇහෙන් එන අරමුණ නවත්තන්න ඇහැ වැටුන. කණින් ඇති වෙන අරමුණු අඩු කරන්න මේ සද්ද නැතුව ඔයගොල්ලෝ කතා නොකර හැකි තරම් නිස්සද්ද තැනක භාවනා පටන් ගන්න. ඒතර සද්දේ ඇහෙනවා අඩුයි කියන්නේ කන හරහා එන කාමච්ඡන්දේ ව්‍යාපාදාදී දේව අඩුයි. ඒ ඇහෙන සද්දෙන් නොසලකා හැරියව මොකක්වත් ඇති වෙන්නේ නැහැ. නොසලකා හැරියොත් මේ නියෝන වලට ඇති වෙන්න බෑ. අපි සැලකුවොත් මගේ කියලා ගත්තොත් මට වුණා මට මෙුණා කියලා ගත්තොත් තමයි නීවරණ එයාගේ කාර්යය රාජකාරී කරන්න පටන් ගන්නවා. ඔයගොල්ලන්ගේ නෙමෙයි නම් ඒක නීවරණ හද්ද නැති වෙන්නේ. ඇත්තටම ඔයගොල්ලන්ගේ සුවච්චම කීකරෝ ගෝලිය ටික තමයි නීවරණ පහ. මෙච්චර කාල හැමදාම වැඩගත්තේ මේ පහෙන්මයි. දැන් ඔයගොල්ලෝ අපිට එපා මුන් කිව්වොත් මුන් යන්නේ. ඔච්චරයි වෙලා. අතීත සංකාරයේ කෙලවරක් නැතුව බුදුහාමුදුරුවෝ පෙන්වන මේ නීවරණ පහ බැඳගෙන අපි වැඩ අරන් තිනා යකාගෙන වගේ. අපි ඉල්ලුවේ උදව්. තේරුණානේ නැත්නම් ඔයගොල්ලෝ ළඟට බලෙන් ආවේ නෑ මේවා. අපි ඉල්ලගෙන වැඩ ගත්තා. දැන් අපි හිතනවා මෙලා කියලා අනේ මේක එපා කියලා යන්නේ. හරියට ඔයගොල්ලෝ කතා කරනවා. දැන් එපා කිව්වට බෑ යන්න. තේරුණාද? ඔයගොල්ලෝමයි හැමතිස්සෙම මේ වගේ තමයි මේක. ඉතර අතීත සංසාරේ වැඩ ගත්තා නම් නිවන් ඕනේ අපි පස්සෙන් එනවා. දැන් එපා කිව්වට හක් වෙන්නේ නැහැ. නමුත් බුදුහාමුදුරුවෝ පෙන්නනවා මේගොල්ලෝ හක් කරන විදිය. මේ විදිය තමයි අනුගමනය කරන්නේ. ගෞරවයෙන් කරන්නේ. කරන්න තියෙන හරි සරල දෙයක්. ඇස් දෙක පියාගන්න. ඒක රූපහරහණේ නිවන් වලට එන්න පුළුවන්. ඇස් දෙක හරහා එන නිවන් වලට එන්නේ. නිවර්ණ බල ගැන්වෙන්නේ. ඊට පස්සේ සද්ද අඩු තැනකට යන්න ඒක කරනවා දැන් කරා ඊට පස්සේ මනසෙන් අරමුණු ගෙලවරක් නැතුව අපිට මතක් වෙනවා කල්පනා වෙනවා ඕවා නොසලකා ඉන්න ගණන් ගන්න නැතුව ඉන්න නිකන් ගණන් ගන්න නැතුව ඉන්න බෑ කාටවත් දැන් මේ හිතියට බෑ ඒකට වෙන උපක්‍රමයක් දෙන්න මනස ප්‍රබල ඉන්ද්‍රියක් හින්දා අරමුණු එනවා ගලාගෙන ඒ අරමුණු හරහා ඔය කියන කාමච්ඡන්දේ හෝ ව්‍යාපාදිය අනිවාර්යයෙන්ම සක්‍රිය වෙනවා දැන් මනසෙන් අරමුණු වෙන එක නවත්තන්න කාටවත් බෑ. එහෙම භාවනාවකුත් නෑ. එහෙම දෙයක් බුදුහාමුදුරන්ට ඕනෙත් නෑ. අරමුණු වෙන්නේ. තේරුණානේ? අරමුණු නැවතීම නෙමෙයි භාවනාවේ දිනුව. අරමුණු වෙන්න ඕනේ. නොසලකා ඉන්න ඕනේ. නිකන් නොසලකා ඉන්න බෑ. එහෙනම් ඒ සඳහා වෙන ප්‍රබල අරමුණක අපි එල්ලිලා ඉන්න දැන් වෙන ප්‍රබල අරමුණක එල්ලෙන්න තමයි අර ආස්වාසිය පාස්වාසිය බුදුහාමුදුරුවෝ ඔයගොල්ලන්ට දෙන්නේ. තේරුණා නේද? දැන් නිකන් අපි ඉන්නේ දැන් වෙන එකක් නැති හින්දා අරමුණක් හිතන එකට, කල්පනා වෙන එකට, ඇහෙන එකට අර නීවරණ පහ වැඩ කරනවා. නමුත් ඔයගොල්ලෝ අර සබ්බපාපස්සා කරණම් කියන ගුණේ දිනවා අරමුණ මෙනෙහි වෙනකොට මොකක්ද එහෙනම් වෙන්නේ? අර වැය නීවරණ වලට බලපෑම නැති වෙනව නෙවෙයි අඩු වෙනවා. තේරුණා නේද? මෙහෙම අඩු කරගෙන අඩු කරගෙන අර හුදු කායික අරමුණටම කායේන්ද්‍රිය හරහා එන ආස්වාසය පාස්වාසය ගැනම අරමුණු වෙනකොට කවදා හරි නීවරණ පහටම යෙදෙන්න බැරි තත්ත්වයක් උදා වෙනවා ඒගොල්ලන්ගේ සිහිය දියුණු වෙලා සතිය දියුණු වෙලා කවදා හරි වෙනවාම තේරුණා නේද දැන් කවදා හරි වෙන තැනදී තමයි බුදුහාමුදුරුවෝ කියන්නේ සබ්බපපසා කරනවා වෙලා කුසලස්වට සම්බදා වුණා කියන්නේ තේරුණානේ එතකොට තියෙන්නේ නීවරණ පහම යටපත් වෙලා ඔයගොල්ලන්ට මෙන්න මේ වගේ දැනුමක් තියෙනවා දැන් ඔයගොල්ලෝ දන්නවා මම අහවල් තැන මේ ඕමාන් පන්සලේ අද දවස බ්‍රහස්පතින්දා මේ දවසේ මෙහෙම ඇවිදින්න මේ කට්ටිය එක්ක වාඩි වෙලා භාවනා කර අද නම් හොඳට භාවනා සිදු කරන්න පුළුවන් වෙනවා. තේරුණා කියන ඒවා කොහොම සංකල්පනා ටිකක් තියෙනවනේ. කොහොම ටිකක් තියෙනවා. මම ළඟ වාඩි වෙලා ඉන්නේ අහවලා වම් පැත්තේ ඉන්නේ මෙයා, දකුණු පැත්තේ ඉන්නේ මෙයා. මං ඉන්නේ පිටියට හේත් වෙලා. මම ඉන්නේ කොට්ටයක් උඩ. කොහොම ටිකකුත් තියෙනවා නේද දැන් දැනුම. ওই දැනුම ඊට පස්සේ තව ලොකු දැනුමක් ඔයගොල්ලන්ට දෙනවා. කොහේ ගියත් ඇහැරලා හිටියොත් දන්නවා ඒගොල්ලෝ මම ගැහණියක් මම පිරිමි. ඔක දන්නේ නැති කෙනෙක් ඉන්නවා. දැන් හැමෝම දන්නවා නේද මම ගැහණියෙක්ද පිරිමියෙක්ද කියලා අමතක වෙන්න වෙලාවක් තියෙද නැහැ. ඔක තියෙනවා මම. ඒ වගේම තමයි අද දැන් මේ වෙලාවේ ඉන්නේ මෙහෙම තමයි කියන්නේ. දැන් නීවරණ යටපත් වුණොත් ඉන්න තැන දන්නේ නැහැ. ගැහණියෙක්ද පිරිමියෙක්ද කියලා දන්නේ නැහැ. ඔයගොල්ලෝ ඉගෙන ගත්ත උපාධි දැනුමක් නැහැ. ශිල්පීය දැනුමක් නැහැ. මොකක්වත් නැහැ. නීවරණ එක තමයි මේ ඔක්කොම ටික අලුවන් වෙලා. දැන් ওই ගුණයකට ඔයගොල්ලෝ ওই භාවනාවෙන් යන්න යනවා කියලා හිතෙනවද? නැත්නම් තිබිච්ච ගැහණුකම වැඩි වෙනවා කියලා හිතෙනවද? පිරිමකම වැඩි වෙනවා කියලා හිතෙනවද? උගච්චම වැඩි වෙනවා කියලා හිතෙනවද ඔය භාවනා කරන කාලේ? නැගිටට පස්සේ නෙමෙයි. නැගිටට පස්සේ ගැහණුකම වැඩි වෙන්න පුළුවන්. මොකද්ද වෙන්නේ? භාවනා එහෙම දෙයක් හිතෙන්නේ නැහැ. වෙන්නේ මොකද්ද? එන්නේ එන්නේ. ඔයගොල්ලෝ මෙතන බහින්දගෙන භාවනා කරනවා. ඉස්සෙල්ලා අහවල් පන්සලේ මෙතන මම වාඩි වෙලා, අතන ආර්ය වාඩි වෙලා, ඉස්සරහින් ඉන්නේ මෙයා. ඔහොම ටිකක් දන්නවා නේද? දැන් ওই ටිකට මොකද වෙන්නේ? හුස්ම ගැන අවධානයෙන් ඉන්න. ඔව් ඉන්න තැන අමතක වෙනව නේද? ඉන්න තැන අමතක වෙනවා නම් අපේ මනසෙන් කාලය අවකාශය කියන විද්‍යාත්මක පදනම් දෙකෙන් තමයි අපේ ජීවය පවතින්නේ. තේරුණා නේද? ඔයගොල්ලෝ ඉන්නේ තැන තේරෙන්නේ නැත්නම් අවකාශයෙන් විදහස් වෙනවා මනස. මේ ඉන්න තැන දැන් අපි දන්නේ කොහොමද? අපි අවකාශයෙන් විදහස් කරන්නේ මනස. එහෙනම් ඉන්න තැන දන්නේ නැති වෙනකොට බුදුහාමුදුරුවන්ගේ ධර්මයට අනුව ආහාර හතරක් නිරුද්ධ කරගන්න තමයි මේ ගමන අපි මේ යන්නේ. සංසාර විමුක්තිය කියන්නේ ආහාර හතරක් නිරුද්ධ වෙනවා. මම මේක මතක් කරා ඉස්සෙල්ලා. ඒකින්ද කෙටියෙන් කියනවාද ආය බලන්න අපි කරපු දේ හරි කියලා ස්ථාවර කරගන්න මේ යන ගමන හරි කියලා ස්ථාවර කරගන්න. එහෙනම් අර බොරු ගානට අහු වෙනවා ඒකයි. වෙන මොන හරි විකාර වලට අහු වෙනවා. මේක නැති ඉඳ තමයි මේ මොන්නේ අපිට. කොහොම කියලා අහන්නේ. තේරුණා නේද? ධර්මයේ දන්නේ නැති. දැන් බලන්න ආහාර හතරක් ගැන බුදුහාමුදුරුවෝ පෙන්නනවා. එකක් කබලින්කාර ආහාරය, දෙවෙනි එක ස්පර්ශ ආහාරය, තුන්වෙනි එක මනෝ සංචේතන ආහාරය, හතරවෙනි එක විඥාන ආහාරය. දැන් මේ මොහොතේ ඔයගොල්ලන්ට ওই ආහාර හතරම ක්‍රියාකාරී වෙලා සංසාරයක් හදනවා. දැන් අපිට මටත් ඔබලාට කබලින්කාර ආහාරයත් සංසාරේ හදලා දෙනවා මේ මොහොතේ. ස්පර්ශ ආහාර සංසාරය හදලා දෙනවා. මනෝ සංචේතන ආහාර වලින් සංසාරය හදනවා දැන් විඥාන ආහාරෙන් සංසාරය හදනවා. දැන් බුදුහාමුදුරන්ට ඕනේ මේ සතිපට්ඨාන භාවනාවේ එක ක්‍රමයකින් සිදු වෙන්න ඕනේ මේ ආහාර හතරම නිරුද්ධ වෙන තැනක් වෙන්න. ඒකනම් නැහ සබ්බවකසා කරනා කුසලස් උපසම්පදා සචිත්ත පරියෝධපණං කියන ಗುಣ තුනම આવොත් මේ ආහාර හතර නිරුද්ධයි හුදු වර්තමානයක් කියන්නේ. බුදුහාමුදුරුවෝ දෙනවා ඒ බුදුහාමුදුරුවන්ගේ ධර්මයේ වර්තමානයේ ඒක කියන. කොහෙද වර්තමානයේ තියෙන්නේ බුදුහාමුදුරුවන්ගේ ධර්මයේ මේ ආහාර හතරම නිරුද්ධ වෙච්චි මොහොත. ternary එහෙනම් ඔයගොල්ලෝ දැනගන්න ඕනේ මේ බුදුහාමුදුරුවෝ එක් කියන්නේ වෙන විදිහකට වෙන ධර්ම පරියායකින් බැලුවොත් අපි ඔයගොල්ලන්ගේ මේ ආහාර හතර නිරුද්ධ කරගෙන යන පිළිවෙලකට තමයි යන්නේ. මේක හිතනකොට ලේසි මේ ආහාර හතර එක සැරේ නෙවෙයි නිරුද්ධ වෙන්නේ. එකක් මුලින්. ඔය අනුපිළිවෙලටයි නිරුද්ධ වෙන්නේ. කබලින්කාර ආහාර නිරුද්ධ වෙනවා පළමුව. දැන් ඔයගොල්ලන්ට හුස්ම ගැන අවධානයෙන් ඉන්නකොට මම කොහෙද ඉන්නේ කියලා දැනෙන්නේ නැත්නම් මගේ අතපය දැනෙන්නේ නැත්නම් මම වාඩි වෙච්ච තැන තේරෙන්නේ නැත්නම් තේරුණාද මම ගැහණියෙක්ද පිරිමියෙක්ද කියලා අමතක වෙලා ගිහින්නා ඒ වෙලාවේ. හැබැයි සතියක් තියෙන අරමුණේ තියෙන. භාවනාවක් තියෙන. ආන්න එතකොට අර පළවෙනි ආහාරය නිරුද්ධ වෙලා. මොකක්ද ආහාරය? ඔව් ඇත්තටම ශාරීරිය මම නෙවෙයි වෙනකොට කබලින්කාර ආහාරය නිරුද්ධ වෙලා. දැන් ඔන්න වරද්ද ගන්න හොඳ තැනක් මම කිව්වේ. ශරීරය මම නෙවෙයි වෙන්න ඕනේ. ශරීරය තේරෙන්න පුළුවන්. තේරෙන්නේ ඔය තේරෙන විදිහට ඔය ගැහැණි කෙනෙක් පිරිමි කෙනෙක් කකුල ඔළුව කියලා නෙමෙයි. තේරුණා නේද? මම මේ කියන කතාව ඔයගොල්ලන්ට ওই භවනාවේදී ලැබෙන්නේ නැද්ද? ලැබෙනවා. තේරුණා නේද? දැන් ඕකට තමයි බුදුහාමුදුරේ කියන්නේ. නැතුව මේ ඔයගොල්ලෝ හදාගත්තේ මනස් ධාතයක් හොයාගෙන නෙමෙයි මේ ගමන යන්නේ කියලා මේ සත්‍ය ඥානය හදාගන්න. විකාර ඥානයක් තිබුණා මේ ගමන යන්න බෑ. ගියාට වැඩකුත් නෑ. භවනා කරා කියලා පෘතක් වෙන්නේ තේරුණා නේද දැන් බලන්න ඔන්න ඕක තමයි අපිට සිදු කරගන්න මුලින්ම වෙන්නේ කබලින්කාර ආහාර නිරුද්ධ වීමයි ඒ කියන්නේ ඔයගොල්ලන්ට ශාරීරිය තුල මමත්වය හක් වෙනවා හොඳට මතක තියාගන්න ශාරීරිය හක් වෙනවා නෙමෙයි ශරීරයෙන් දැනෙන්නේ නැතු යනවා සම්පූර්ණ අතුරුදහන් වෙනවා නෙමෙයි මේක වරද්දවා තේරුම් ගන්න එපා ලොකු වැරදි ධර්මයට ඔයගොල්ලෝ යනවා මොකද්ද වෙන්නේ ශාරීරිය තේරෙන්න පුළුවන්. නමුත් ඒකේ මමත්වය මගේ ශාරීරියක් කියලා හිතෙන්නේ නැහැ මේ මනසට. යනවා නේද? මොහොත් දෙකක් තියෙනවා. ආය හොඳට කල්පනා කරොත් මගේ කියලා තේරෙයි බා. ගන්න එතකොට නීවරණ එනවා. එහෙනම් නීවරණට කියනවා මම කරලා දුන්නේ මේක. මෙයා හත යන ගුණ ගොඩක් ඔයගොල්ලන්ගේ ඔළුවයි කකුලයි කියලා හදලා දුන්නේ කවුද කියලා තේරෙනවා. තේරුණානේ ඔයගොල්ලන් කකුලයි ඔළුවයි බඩයි කියලා හදලා දුන්නේ මෙන්න මේ නීවරණ ටික. නැත්නම් එහෙම එකක් නැහැ මේක. තේරුණා නේද? නමුත් ඔළුවක් නැතුවද මේ කියන්නේ නැහැ. බඩක් නැතුවද මේ කියන්නේ නැහැ. තේරුණා නේද? Tamange කියලා අල්ලලා දීලා අයුධ ප්‍රයෝජන ගන්න හදන්නේ මෙන්න මේ නීවරණ ටික. දැන් බුදුහාමුදුරුවෝ එහෙම ක්‍රියාව ඉස්සරහට ඊගාට මොකද වෙන්නේ? කොහොමද දැන් ශාරීරිය මම නෙවෙයි වෙනවා. ශාරීරිය නොදෙනවා කියන එකට යන්න එපා. එහෙම එකකට ගියොත් භාවනාව අසාර්ථකයි. ඒකයි මම මේ කියන්නේ. දැන් මෙතෙන් වෙන්න ඕනේ ශාරීරිය තේරෙන්නේ නැතු යන එක නෙමෙයි. ඔව් තේරේ සතියට අහුවේ වි ශාරීරියක් ඒක තුන ඒක මගේ කියලා තේරෙන්නේ නැහැ. වෙනද දැන් තේරෙන්නේ මම වාඩි වෙලා ඉන්නවා මෙතන ආරය ඉන්නවා අතන. තේරෙනවනේ? දැන් මම මම බණකොට බණ කියනකොට ඉන්නේ කියන්න හිතෙන්නේ මට මොකද කොයි කොයි වෙලේ වචනයක් ගානේ මං ධර්මාසනයේ ඉන්නවා ඒගොල්ලෝ බිම වාඩි වෙලා බණ අහනවා. ඕකේ තේරෙනවා නම් කබලින් කරාහාර නිරුද්ධ නෑ. ඇයි මගේ ශාරීරියේ තියෙන තැන මම දන්නවා. තේරෙනවා නේද? දැන් මගේ කකුල තියෙන්නේ මේ යට තියෙන කනප්පුවක් හරි මොකක් හරි ඒ බංකුව උඩ කියලා මට තේරෙනවා නම් බංකුවක් තේරෙනවා නම් බංකුව තියෙන තැනක් තියෙනවා එහෙනම් කකුලක් තියෙන තැනක් තියෙනවා එහෙනම් කබලින්කාරහ කියනවා. තේරුණාද? ඔන්න වගේ මනසේ සිදුවෙන සුළු වෙනසක් මේක හඳුනා ගන්න. මේක නොවිච්ච කෙනෙක් මෙතන නෑ දැන්. තේරුණාද? මේ ගුණේ එන්නේ නැතුව නෑ. ඕක කබලින්කාර ආහාර නිරුද්ධ වෙන්නේ භාවනාවකින් විතරක් නෙවෙයි. ඔයගොල්ලන්ට මොන දෙයකින් වෙන්නේ. භාවනාවකින් වෙන්න ඕනේ හොඳ දැන් ලස්සන ඇඳුමක් දැක්කා කාන් හරි ඕක වෙන්නේ. ඉන්න තැන තේරෙන්නේ තේරෙනවද? ඒගොල්ලෝ ඇඳුම් තෝරන්න කඩේකට ගියොත් විශේෂයෙන්ම උපාසක අම්මා. මොකද ඉන්න තැන තේරෙන්නේ. එතනදිත් වෙන ඔය භාවනාවේ වෙන එකක් නෙමෙයි. හැබැයි එතන බුදුහාමුදුරන්ට වැඩක් නෑ. ඒ ඔය දැකපු ඇඳුම් වල ලස්සනට ස්පර්ශ ආහාරය මහා බලගත් බවට වැඩිලා කබලින්කාර ආහාරය යටත් කරනවා. ඒකෙන් ලොකු දියුණුවක් එන්නේ නෑ. ඒක නෙමෙයි දැන් යන්නේ ඊට වෙනස් ක්‍රමයක්. වෙන ආහාරයක් බලගතු කරලා නෙමෙයි මේ තේරුණා නේද? දැන් මේ කරන්නේ ඊට වෙනස් දෙයක්. කබලෙන් කර ආහාර නිරුද්ධ වෙනවා අර හුස්ම ගැන අවධානයෙන් ඉන්න. තේරුණා නේද? තවත් ඔය ගියාට පස්සේ සද්ද ඇහෙනවා. ඇහෙන එක මට නෙමෙයි. උනාම ප්‍රතිචාර නෑ. එහෙනම් ඇහෙන සද්දයට ඔන්න ඇහෙන සද්දය මට ඇහෙනකොට ස්පර්ශාහාරය. ඇහිීමක් විතරක් ඉතුරු වෙනවා. ඔයගොල්ලන්ගේ ප්‍රතිචාරයක් නැති වෙනකොට ස්පර්ශාහාරය නිරුද්ධ වෙනවා. ඇහින් ඇහෙනේ කනේ. තේරෙනවනේ? දැන් ඔයගොල්ලන්ට භාවනා කරනකොට වෙනදා වගේම දැන් වගේම ඉස්සර වගේම හැම වෙලෙම වගේම එක එක ඒවා මතක් වෙනවා මනසට. මතක් වෙච්ච හැටි දැන් මට මෙන්න මේක මතක් වුණා. මට අපේ ගෙදර කුස්සිය මතක් වුණා. උයපු වළඳ මතක් වුණා. කාටද මට. දැන් හරියට භාවනා කරනකොට වළඳ මතක් වෙයි. මතක් වෙච්ච කෙනෙක් නෑ. අන්න උනා එහෙම උනා නම් මනසෙන් ඇති වෙන ස්පර්ශය ආහාරයක් වෙලා නෑ. මතක් වීම නවත්තන එක නෙමෙයි මේක වෙන්නේ ස්පසාරණ දුක් වීමේදී. මතක් වීම හැමම තියෙනවා කල්පනා වෙන එක හැමම තියෙයි. මොකද්ද මේ යුත්තේ? කල්පනා වෙන කෙනා නැති වෙන්න ඕනේ. මමත් ඒ ගිලින්නේ. තේරෙනව නේද? එතකොට ලක්ෂණය තමයි ඔහි මතක් වෙනවා. ඔයගොල්ලෝ භාවනා කරනවා. ඔයගොල්ලන්ගේ සතිය භාවනා ආරම්භයේ තියෙනවා. දැන් ඔහොම ඔහොම ගියොත් ඔය භාවනා ආරම්භනේ බුදුහාමුදුරුවෝ කරන උපක්‍රම දීලි වැඩේ බලන්න ඕගොල්ලන්ට. දැන් කරන්නේ ස්පර්ශ ආහාර වලින් එක ස්පර්ශයකට කොටු කරගන්නවා. ඒක ආහාර කර කර ඉන්නවා. මොකක්ද ස්පර්ශය? කයෙන් ලැබෙන ආස්වාස ස්පර්ශයයි පාස්වාස ස්පර්ශයයි. දැන් ඒක ඉස්සෙල්ලා දිග ආස්වාසය. කාටද තේරුනේ? භාවනා කරන මගේ ආස්වාසය දිග. ඔය ලැබෙන විදිය මේ කියන්නේ. කෙටි ආස්වාසයක්. ඒක මොකද්ද? මගේ ආස්වාසය දැන් කෙටි. මට දැන් හොඳටම ආස්වාසය හුඟක් ඒවා දැනෙනවා. සබ්බකාය පරිසංවේ. මොකදනේ ආස්වාසියක් දැනෙනවා දැනෙන කෙනෙක් නැතුණා මොකද වෙන්නේ? මෙච්චර කල් දැනෙනවා දැනෙන කෙනෙක් ඉන්නවා ඒ භාවනා කරන යෝගියා. තේරුණා නේද? වෙන ස්පර්ශ දැන් බුදුහාමුදුරුවෝ අර උපක්‍රමදීලිව ඔයගොල්ලෝ නිකන් අල්ලපාන්න නැතුව කරා නම් මේ භාවනාව අහක් වෙලා. රඟපෑව එකක්ව වෙන්නේ නැහැ. විකාරයක් නෙවෙයි. ඒ කියන නළු කමට යන්න එපා. බුදුහාමුදුරුවෝ කියන පණිවිඩය දැනගන්න. එතකොට අනිත් සියලුම ස්පර්ශ ටික නිරුද්ධ වෙලා තිබුණොත් දැන් අවසානයේ එක ස්පර්ශයක් ආහාර වෙවි භාවනාව ගෙනින්න. මොකද්ද ඒ ස්පර්ශය? මට හුස්ම තේරෙනවා, ආස්වාදයේ තේරෙනවා, මට පාස්වාදයේ තේරෙනවා. එතකොට ඔය ආස්වාද තේරීමයි පාස්වාද තේරීමයි නැමැති එකම එක ස්පර්ශ ආහාරයේ මමත් ඒ ගිලුණොත් මොකද වෙන්නේ? මොකද්ද දැනෙන්න පුළුවන් ප්‍රායෝගික දෙයක් දැනෙන දැනුත් දැනෙච්ච දෙයක් මේ කියන්නේ. අල්ලගන්න හරියට එච්චරයි ඕන. මොකද්ද වෙන්නේ? ආස්වාසයක් තේරෙනවා. ආස්වාසය සතියට තේරෙනවා. කවුද අයිතිකාරයෙක් නෑ. තේරෙනවනේ. මමත් තේන්නේ. ඉස්සෙල්ලා මට තේරෙන්නේ. දැන් සතියට අහු වෙනවා. ඔක වචනෙන් කියනකොට ප්‍රශ්න ආයෙ හෙට දවසේ භාවනා කරනකොට හැමදාම භාවනා කරනකොට මේක අහගෙන ඉඳලා බලන්න ඕක හරහාද යන්නේ අපි හරහා ගියොත් බුදුහාමුදුරන්ගේ දෙවෙනි ස්පර්ශ ආහාරය නිරුද්ධයි දැන් ඔන්නේ ස්පර්ශ ආහාර නිරුද්ධ වෙන තැන තමයි අර පස්සම්යන් කාය සංකාරම් කියන්නේ තේරුණාද ඔතෙන්ට ගියා නම් භාවනාව සබ්බපාවස්සා කරනන් වෙලා කුසලස්ස උපසම්පදා වෙලා හැබැයි ඊගාව දෙක තමයි නිරුද්ධ කරගන්න තියෙන ආහාර දෙක. මනෝ සංජේතන ආහාරයි. ඔව් මනෝ සංජේතන කියන්නේ මනසෙන් ඇතිවෙන සංඥා චේතනා. ඒක අහක් වෙන්නේ නැහැ උටේ. ඒගොල්ලන්ට භූත අදහසෙන් විකාර අදහස් තියෙනවා. ආගලයන් භාවනා දියුණුව. ඉස්සරහම මට මෙහෙම කරන්න බෑ. ඔය වගේ වයින් හැම මොකක්ද තියෙන්නේ? දැන් ඒ අදහස් ඒ වෙදිලා ඔහම යනවා. ඒවත් අහක් කරගෙන නැවත නැවත හුස්ම ගැන අවධානයෙන් ඉන්න ඕනේ. ඒ තැනදී තමයි මම ඔයගොල්ලන්ට උපදෙස් දුන්නේ. දැන් හුස්ම විතරක් එල්ලලා ඉඳලා මේ මනෝ සංචේතන ආහාරණය උද්ද කරන්න බෑ. ඊට වැඩිය ප්‍රබල කරගන්න ඕන භාවනාව. ඒකයි අර මුළු කයේ දැනෙනවට අවධානය යොදන්න කියන්නේ. ඒක පුරුදු වෙනකොට අර මනෝ සංචේතන ආහාරයි විඥාන ආහාරයි නිරුද්ධ කරන්න පුළුවන් කියලා මම නෙවෙයි කියන්නේ බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙනවා. ඔයගොල්ලෝ මේ විදිහටම කරගන්න. තේරුණානේ? බොහොම සුළු දෙයක් හරියට දැනගත්තොත්. දැනගත්තේ නැත්නම් ඕන තරම් රැවටෙන්න පුළුවන්. එතකොට මෙතන තියෙන බොහොම කරුණු කීපයක් හඳුනගන්න ඒක හඳුනගන්න හරියට කරන්න අද දවසේ එතකොට මේ පැහැදිලි කිරීමත් අවසන් කරනවා හැකි තරම් දුරට මේ භාවනාව පුරුදු කරගන්න සක්මන කරන්න හෙට දවසේ අපි ඒ දවසේ මම හිතන්නේ වෙලාව කීයද දන්නේ දාලා තියෙන්නේ ඈ පයහමාරට ඔව් එන්න වෙනවා හෝටලේ නම කියයි මන් දන්නේ ඈ ඔය ඉස්සෙල්ලා දවසේ තිබිච්ච තැන. නෑ අෂ්ටාංග සීලය මේ ආජීව අෂ්ටාංගික සීලය සමාදන් කරන්න. ඒකින්ද මොකද ගැටලුවක් නැහැ. සීල් රැඳීම අවශ්‍ය නැහැ. නමුත් සුදු ඇඳගෙන ඉන්න. නිකන් නැත්නම් මේක කරන්නේ ආහාර වල එහෙම එතකොට දානයක් කියලා පොඩ්ඩක් පහ වුණා ගැටලුවක් නැහැ. නමුත් භාවනාවට ගැටලුවක් නැහැ. දැන් පේනවා ඇතිනේ සීලය කියන එක ඔයගොල්ලෝ එතෙන්දී ඉඳගත්තට පස්සේ ඕන ටික දන්නවනේ දැන්. තේරුණා නේද? පංචශීලයේ හිටියත් හරි නමුත් අෂ්ටාංග සීලයේ ඉඳලා තමයි මේවා කරන්න ඕනේ. ඒ අපි දැන් ඒකට සම වෙන්න ආජීවස්තමක සීලයේ දා සමාදන් වෙලා ඒ දවස් පුරා මේ භාවනා වැඩසටහන කරනවා. දැන් ඒ විදිහට කරගෙන යන්න ඕනේ පැහැදිලි කිරීම තව ටිකක් කරනවා අපි එතෙන්දී ආධුනිකවත් නම් මෙතෙන්ට එන්නේ නැතිව තේනවා ඒක නිසා නැවත මුලින් මතක් කිරීමක් කරන්න වෙනවා. නමුත් ඒගොල්ලෝ ගැන සලකලා නෙමෙයි, ඕගොල්ලෝ ගැන සලකලා මේ වැඩසටහන දියක් වෙන්නේ. අරගොල්ලෝ මුලින් ටික අල්ල ගන්න වෙනවා. ඒක දැන් ඔයගොල්ලන්ට පැහැදිලි කරපු තැන් වල ඉඳලායි ඉදිරියට තියෙන ටික තමයි වඩා පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙන්නේ. කොහොම හරි දැන් තේරෙනවා ඇති මෙතන අමාරු දෙයක් නෑ මේ කියන එක ගැන විශ්වාසය තියන්න ඉස්සෙල්ලා විශ්වාස නැතුව මොකක් කරන්න බෑ ඒ විශ්වාසය නිකන් එන්නේ නෑ. ඔයගොල්ලෝ කරලා මේ කියන්නේ ಗುಣ ගන්න. පුංචි පුංචි ಗುಣ ගන්න. එතකොට මේ ක්‍රමය ගැන තමා තුල ස්ථාවරයක් ඇති වෙනවා. වෙන ක්‍රමයකින් මේක ඉස්සරහට යන්න බෑ. නැත්තම් තව මිනිස්සු කියන බොරු වලට අහු වෙනවාමයි. බොරු කරගලා කරලා වෙන වෙන දේවල් කුසල අසුක සම්පදා නැහැ කියලා වෙන විකාර කරයි. කවුරු හරි යෝජනා කරොත් ඒක කරන්න යයි. එහෙම කරලා මේක දිනු කරන්න බෑ. නමුත් ආමිෂයක් අරින්න එපා. මේක ආමිෂයක් අරින්න බෑ. ආමිත පින්කම් ඒ විදිහටම ඔයගොල්ලෝ කරගෙන යන්න ඕනේ. මේක වෙනම කරන්න ඕනේ. ආමිෂයේ විකල්පය මේකේ කායන මාර්ගය. ආමිෂයක් වෙන්න ඕනේ අපි ළඟ. නමුත් ආමිෂයෙන් සත්‍ය නෑ කියලා දැනගන්න ඕනේ. සත්‍යයට ඕනේ ඒකාන මාර්ගය මේක කියලා දැනගන්න ඕනේ. මේකක් පුරුදු කරන්න ඕනේ. කරා වගේ ආමිෂයක් පුරුදු කරන්න. එච්චරයි තියෙන්නේ. ඒතකොට ආමිෂය අහකට දාලා මේ දේ කරන්න. හැබැයි විකාර ආමිෂ කරන්න යන්න එපා. ඒක මහා විලම්භීතියක්. තේරෙනව නේද? මේ පින්කමක් නම් දානය පූජාව ඒ වෙනදා අම්මා තාත්තාගේ යාදේ දෙයක් කරන්නේ. දැන් අලුත් දෙයක් කරා කියලා සත්‍යයක් ලැබෙන්නේ නැහැ කාටවත්. සත්‍ය ලැබෙන්නේ විදිහ දැන් තේරෙනවද? මොකද්ද කරන්න ඕන? සීල සමාධි ප්‍රඥා. මේ කියන්නේ සම්බවපස්සා කරනවා කුසල සුඛ සම්පදා සතිත්ත පරිවෝධකම්. ඒක තමයි පුරුදු වෙන්න මේ ගුණය වඩා වර්ධනය කර ගැනීම නම් හැම දිනකටම ශක්තිය දෙහෙන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් වැඩසටහන අවසන් කරනවා. අද දවසේ මේ මල් පූජා ආදී පින්කම් වල සම්බුද්ධ පූජාවේ දායකත්වයේ උසලා තියෙනවා මහේස් කාර්යවාසම් මහතා සහ පියුමිතා නිසාන්ති මහත්මිය ඇතුළු කල්යාණ මිතුරු මිතුරු යන් අරමුණ වශයෙන් මහේස් කාර්යවාසම් මහතාගේ පියාණන්ට මේ පින් පින් පැමිණීම පියාණන්ට පින් පැමිණීම සහ සුජීවත්ව සිටින දෙහිසින මෑණියන්ට නිරෝගී සුවපත් භාවය ප්‍රාර්ථනා කිරීම පියුමිකා මහත්මියගේ සුජීවත්ව සිටින දෙමාපියන්ට සෙත් ප්‍රාර්ථනා කිරීම අද දින පින්කම් සඳහා සඳහා සහභාගී වුණා වූ සැමට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ප්‍රාර්ථනා කිරීම. ඒ වගේම මේ පින්වතුන් නමින් යම් මාන්තරගත වූ සියලු ඥාතීන්ටත් මේ පින් අනුමෝදන් වෙලා ඒ දායකත්වයේ දරුවා පින්වතුන්ගේ ඒ බලාපොරොත්තු වන ආකාරයන්ට මිය පරලෝකීය වූ සියලුම ඥාතීන්ට පින් අනුමෝදන් වේවා පරලෝක ජීවිත සාර්ථක කර ගැනීම අවසානයේදී බලාපොරොත්තු වන බෝධියකින් නිර්වාණ සාන්තිය මාත්තක් කර ගැනීමවා කියලා සාදුකාරයෙන් පින් අනුමෝදන් කරා. ඒකම මේ සිදු කරගත්තා වූ සියලුම කුසල ඉෂ්ඨකාමී දෙවි දේවතාවුන් වහන්සේලාට අනුමෝදන්